සතේසතේ පවතිනා වූ මේ අලුත් දුක්ඛිත නමුත් තොරතුරු මැදේ මේ ඉදිරිපත් වෙච්ච මාත්‍රකාවේ ආවස්තික වටිනාකමකුත් තියෙනවා වගේ පේන්න තියෙනවා. අපි මේ වටිනා මහා සතිපට්ඨාන සූත්‍රය අනුවයි මේ ධර්ම දේශනය පවත්වාගෙන එන්නේ. එයින් අද අපි ඉන්නේ 73 වෙනි සතිය නැත්නම් 73 වෙනි පැයේ එහෙම නැත්නම් 73 වෙනි වාරේ. එනිසා අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ <clears throat> හොඳ ඒකායන පිළිසිදු ප්‍රාර්ථනාසහිත කුංචි පිළිසක් නෙමෙයි සෑහෙන පිළිසක් මේ වගේ එකම ධර්ම මාතෘකාවක් මත ඇතහැත්තා වාරයක් එකතුණයි කියලා කියන්නේ ලොකු කුසල ඡන්දයකින් ලොකු යදවමකින් සෑහෙන පසුබිමක් ඉතිහාසයක් සහිතව ඉදිරියට පිළිසක් ඒ නිසා අද මේ විස්තර වෙන කොටසට හොඳ පසුබිම ඒ අතීතයේ ඒ සති ගාන තුර අපි ගොඩ නගාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ සෑම දෙයක්ම බුද්ධ දේශනාව හැටියට බලනකොට මේ ඉදිරියට තබන පියවරක් පාසා ඒ යටගිය අතීතේ අපිට විවිධාකාර ක්‍රමවලින් උපනිශ්‍රේ වෙනවා. ඒ සතර සතිපට්ඨානයේ කවුරුත් දන්නා පරිදි ඒකායන පස්සනා කොටස වේදනාන පස්සනා කොටස චිත්තාන පස්සනා කොටස අපි මේ වෙනකොට පසු කරගෙන අද මේ ගත කරන්නේ ධම්මානුපස්සනාව කියන අවසාන කොටසේ. එයිනොත් පර්ව කීපයක් ගත කරලා මේ සත්‍ය පර්වය කියන චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරගෙනයි දැන් මේ කාලය ගත වෙන්නේ. එයිනොත් දුක්ඛ සත්‍ය පිළිබඳව අපි සති කීපයක සාකච්ඡා කරා. අද තියෙන්නේ ඒ දුකට හේතු වෙන්නා වූ සමුදේ සත්‍ය නැත්නම් දුකේ හේතු හොයා ගන්න සත්‍ය ඒකට කරුවඥන් වහන්සේ විසින්ම ප්‍රශ්නයක් විමසලා ඒ ප්‍රශ්නයට උත්තර දෙන ස්වරූපෙන් තමයි මේ සමුදේ සත්‍යයට මුල පුරන්නේ. කතමන්ත බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි මේ මොහතකට කලින් විස්තර කරන්න හේතුණු දුක්ඛ ආර්ය සත්‍යයට සමුදය වන්නා වූ දුක්ඛ සමුදේ සත්‍ය නම් කිමක්? කුමක්ද ඒකට මේ කස්තුකම්මතා ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන මේකෙදී අරුවැඩන් වහන්සේ මේ ශ්‍රාවක පිරිසෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා එහෙම නෙවෙයි. නොදැනුවත් අහනවත් නෙවෙයි. මේ ශ්‍රාවක පිරිසගේ අවධානය හරියටම කාරණාවට යොමු කරවීමේ අදහසින් තමයි එවැනි ප්‍රශ්නයක් නගන්නේ මානෙනි මේ දුක් පිළිබඳ විස්තර වුණා මේ දුකට හේතුව කොමක්ද? සර්වඥාන් වහන්සේ මුත්‍ර දෙනවා යායන් තන්නා තෝනෝ භවිකා නන්දි රාග සාගතා තත්ත්‍ර තත්‍රාදි නන්දනි සේයති දං කාණ තණ්හා විභව තණ්හා භව තණ්හා විභව තණ්හා මේ පාඩය සිංහල බෞද්ධයන් අතර නැත්නම් ථේරවාදී බෞද්ධයන් අතර බොහොම ගැඹීර ධර්ම කොටසක් වශයෙන් අහලා තියෙන ඇත්තෝ ඉන්නවා කටපාඩම් කරපු ඇත්තෝ ඉන්නවා වචනාර්ථ දන්නේ නැත්තොත් හුඟක් පිටේ ඉන්නවා කොහොම නමුත් කතමංච බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියලා කියන්නේ මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයයි ඊට පස්සේ යායන් තණ්හා කියන එකෙන් යම් වූයේ තණ්හාවක් එච්චරයි ඒකට උත්තරේ ඒ තණ්හාව කියන එකට පද විශේෂණ පද තමයි ඊගාවට සඳහන් කරන්නේ යායන් තන්නා පෝනෝ භවිකා පුනර්භවයක් ඇති කර දීමට තරම් විභවයක් ඇති ශක්තියක් ඇති හැකියාවක් ඇති යම් වූයේ තණ්හාවක් නන්දි රාග සහගතා නන්ද රාගයක් ඇති කිරීමට හැකියාවක් ශක්තියක් විභවයක් ඇතියේ තණ්හාව ගායන් තණ්හා පොණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දරි පුනර්භවයක් කියන මත්තට කොනක් මත්තට ඇදී යන තත්වයක් ඇති කර දෙනවා විතරක් නෙවෙයි වර්තමානයේ නන්දරාගයක් ඇති කරනව తත්‍ර తත්‍ර අභිනන්දරි Taman දැන් ඉන්නේ අපායේ නිදිසතෙක් වශයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තිරිසන් ලෝකේ ගොම කුරුමිනියෙක් වශයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මනුස්ස ලෝකයේ දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න පුළුවන්, සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න පුළුවන්, ඊශ්වරයෙක් වෙන්න පුළුවන් මනුස්ස ලෝකේ ඉන්න දෙවියෙක් වෙන්න පුළුවන් බ්‍රහ්මෙක් වෙන්න. ඒක නැත්නම් අපි කියනවා භවයේ ඕන තැන කියන්න පුළුවන් ඒ හිතපු තැන අල්ලනවා. හිතපු තැන අභිනන්දනය කරනවා. නිරිසදා ඒ නිවි නරකේ දිගින් ඉන්න දිගට ඉන්න කැමති. අසුචි හටගත්තා වූ ඒ අසුචි පණුව මැරෙනාට අකමැති. ඒ අසුචියේ ඉඳ කැමැති. ගොම කුරුමිනියා ඒ ගොම අනුභව කරමින් ඒ තමන්ගේ ඒ ගොම කුරුමිනියා ආත්මයට මනාප කරනවා. ස්ත්‍රියා ස්ත්‍රී ආත්මයට මනාප කරනවා. පුරුෂයා පුරුෂා ආත්මයට මනාප කරනවා. දුර්භාග්‍ය සම්පන්න මනුස්සය දුර්භාග්‍ය සම්පන්නේ ආත්මයට ආශා කරනවා. හරියට හිඟන්න හිඟා ලැබෙන නිසා තමන්ගේ තුවාලෙට ආදරය කරන්න ඇති. ඒක සනීප වුණොත් හිඟමන්නේ. ඒ වගේ තමයි තමන්ගේ ඒ తත්‍ර తත්‍රා විනන්දනේ. ඉතින් අපි අරගත්තත් පැවිදි ඇස්ස ඉස්සර දී ආත්මගත කරන කාලේ ඒක බොහොම ජයයට ඒකට ආශා කරමින් හිටියා. ඔන්න ඊට පස්සේ පැවිද්දට පත්වන ඊට පස්සේ ඒකට ආශා කරනවා. ඊට පස්සේ සාමණේර බව, උපසම්පදා බව ආදී වශයෙන් ඒ එක එක දේවල් එතන එතන අභිනන්දනය කරන ගතියක් ඇති කරලා දෙන සංහාවක් තියෙනවනේ. ඒක තමයි මේ දරුවචනාන් මෙතන උලුප්පඩක් වගේ. මතු කරලා පෙන්නන්නේ යායන් කන්නා පොණ බල්කන් අන්දිරාග භාගත తත්‍ර తත්‍රාభిනන්දනී සෙය්‍යති ඉදං කොම මොකද්ද මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඒ නිසාර යා යන් තණ්හා කියන වචනේට විශේෂණ පද තමයි මේ පෙන්වලා කියලා තියෙන්නේ යම් තණ්හාවක් පුනර්භවය ඇති කරන තුරුද යම් තණ්හාවක් නන්දරාගය ඇති කරනවද යම් තණ්හාවකින් ඒ ඒ තන ඇලීමක් ඒ ඒ තන බැඳීමක් ඇති කරනවද අන්න එවැනි වූ කාම තණ්හාවක් වෙයිද භව තණ්හාවක් වෙයිද විභව තණ්හාවක් වෙයිද? අන්න ඒක තමයි මම අර අරින් කලින් අහපු ප්‍රශ්නට උත්තරේ. මේ දුකට හේතු. <clears throat> ඒ නිසා මේ වචන ටිකේ ශාස්ත්‍රීය වටිනාකමක් බොහොම ගැඹුරට තියෙනවා. උගදෙනෙක් අභාග්‍යයකට වගේ දකින්න ওই ශාස්ත්‍රීය වටිනාකම් පමණයි කිසිසේත්ම මේ තෘෂ්ණාව මේ දැන් මෙතන මෙහෙම දැන් ක්‍රියාත්මක වෙන බව දකින්න පැකිලෙනවා. මේ පැකිලීම නිසා එයත් අන්න දුක පිළිබඳවක් තියෙන්නේ මිත්‍යාවට බර අදහසක් දුක නැති කිරීම පිළිබඳවක් තියෙන්නේ බොහෝම පාලප්‍රේත බෙදාගත්ත කිවිච්ච අදහසක් ඒ නිසා මෙතනම පටලැවිලක් ඇති ඒ නිසා සාත්‍ය ධර්ම අනවශ්‍යයි කියන එක නෙවෙයි සාත්‍ය ධර්ම අවශ්‍යයි නමුත් ඒක මේ එදිනදා ජීවිතේට දැන් දැන් මෙතන මේ අපි ගත කරන්නේ මෙන්න මේ කියන එකකට යට වෙලා කාම තණ්හාවට නැත්නම් භව තණ්හාවට නැත්නම් විභව තණ්හාවට කියලා දැක ගැනීම අකුසලයක් පාපයක් කියලා හිතන මට්ටමකුත් තියෙන්නේ. ඒක තමයි මේ යෝග ජීවිතයත් සාමාන්‍ය ඉදිරිදා ජීවිතයත් ඇති වෙනස. සාමාන්‍ය ජීවිතයේදී මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ටෙම්පරාදු කරලා එළන් තියාගෙන ටික ටික වළඳන්නයි තියෙන්නේ. ඒකේ තියෙනා වූ අර තත්‍ර තත්‍රාදි නන්දන ගතියක්, පුනර්භවය ඇති කරන ගතියක්, නන්ද රාගයක් ඇති කරන ගතියක්, ඒත් දකින්නේ යම් කිසි මෙහිරියාවක් විදිහට සාහිත්‍ය රසයක් විදිහට. වෙන විදිහකට කියනවා නම් ඒක ඉතින් මොකද කරන්නේ? ඉතින් ඇත්ත ඒක එහෙම තමයි. ඒක නැති කරන්න බෑ. ඒක නැති කරන් තර අපිට හැකියාවක් නැහැ, ශක්තියක් නැහැ. ආ මේ විදිහට තමා විසින්ම මේ ශ්‍රීන ආකල්පයක් නොහැකි සංඥාවක් ඇති කරගෙන මේ නන්දි රාගය කියන එක මහා බලවත් නැත්නම් වෙන ආගමක කියන සර්ව බලධාරී දෙවියන් වහන්සේ වාගේ මෞංකාරයා වාගේ මතු කරන කතා කරනවා ඒ මොකද වර්තමානයේ තියෙනා වූ ලාමකව ටික ටික ටික ටික මෞතු වෙන තෘෂ්ණාව දැක ගන්නට උනන්දුවක් නැති නිසා ඒක නිසා අපිට ඒ නන්දි රාගය ධනවන ඒ තෘෂ්ණාව පිළිබඳව වර්තමාන වශයෙන් ප්‍රතිඋප්පන්න වශයෙන් තේරුම් ගැනීමට වෙලා ගන්න වෙනවා ඒක සඳහා තමයි අර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ආදී වශයෙන් ඒ ඒ මේ ධම්මානුපස්සනා කොටස් මුල් මුල් කොටස් මේකට පදනම් කරන්න ඕනේ කියලා, නිශ්චය කරගන්න ඕනේ කියලා අපි කලින් මතක් කරන්නේ යෙදුනේ. ඉතින් මේ <clears throat> තෘෂ්ණාවේ අපි මේ ඉදිරිපත් කරගත්ත වාක්‍යයේ මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ තුන විස්තර කරන්න ගත්තොත් අපිට මේ දැන් මෙතන මේ මොහොතේ අපි වතේ අත්දැකෙන කොටසට මුල් තැන දීලා එන විදිහට කියන විපස්සනාමය ආකල්පයෙන් බැලුවොත් කාම තණ්හාව අපිට මේ කාම භවයේ විවිධාකාර සැප සම්පත් වර්තමාන වශයෙන් හෝ අනාගත වශයෙන් ලබා ගැනීමට හේතු වෙන දේවල් කාම තණ්හා වශයෙන් අපි ගණන් ගන්නවා ඒකට කවුරුත් මූල ධර්මයේ වශයෙන් විරුද්ධත්වයක් නැහැ කවුරුත් ඒක එහෙමයි කියලා බාර ගන්න. ඒ වගේ විතරක් නෙවෙයි ඒක සාධාරණීකරණය කරනවා. කාම තණ්හාව තිබිය යුතුයි. එහෙම නැත්නම් ජීවිතේ ප්‍රගතියක්, අභිවෘද්ධියක්, එහෙම නැත්නම් සුඛෝපභෝගී තත්වයක් තිබිය යුතුයි. අනාගතය පිළිබඳවත් එහෙම දෙයක් නැත්නම් ඒක රටක් වශයෙන්, ජාතියක් වශයෙන්, සමුහයක් වශයෙන් අපි කොහොමද කටයුතු කරන්නේ? අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවක් ලැබිය යුතුයි. මේ බලාපොරොත්තුවෙන් කාම තණ්හාව කියලා නම් කියන්න එපා. නමුත් වෙන හොඳ උරු පොදු වචනයක් අයිස්ක්‍රීම් කියලා හරි චොක්ලට් කියලා හරි නමක් දාගෙන ඒකට ආසකේරුවට කමක් නැහැ. එතකොට එහෙම දෙයක් නැත්තම් කොහොමද මේ අපේ මේ අපි යමක් හිතන්නේ අපි කොහොමද විශ්වාස ඉගෙන ගන්න අපි කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ ආදි වශයෙන් මේ කාම තණ්හාව පුදුම විදිහට අර ටෙම්පරාදු කරලා තියාගන්න ගැතිය ලෝකයාගේ තියෙන ආගමක නැහැ කියලා හිතන්න එපා මේක. සෑම ආගමකම තියෙන. ඒ නිසා කිසිම ආගමක් මේකෙන් නොකැලෙතිලා නැහැ. ඒ නිසාම දෝ සමහර ඇත්තෝ උද්ධාගමට ආගමක් නෙවෙයි. උද්ධාගමට කියනකොට තියෙන ආගම කියලා වචන පටලැවිලා. අමාරයි. ඒසා කියන මේක ධර්මයක් කියලා. මේ ධර්මතාවය සංවිධානයක් තුළ කෙලසෙනවායි කියනකොට ඔන්න හොඳටම තේරුම් අරගන්න ඕන කිසිම සංවිධානයකින් මේක ඉදිරිපත් කරගන්න හදනවා නම් ආරක්ෂා කරන්න හදනවා නම් මේකේ අභිවෘද්ධිය සලකනවා නම් ඒ අත් මේ කාම තණ්හාවට තමයි දාපටන් ගන්න. අපේ ජීවිතය හෝ අතීත අනාගත වර්තමාන වශයෙන් සංවිධානයක් එනකොට වර්තමාන වශයෙන් අපිට ලැබිලා තියෙන මේ සම්පත්‍ති විශේෂ අපි ප්‍රක්ෂේපණ කළ ප්‍රස්කාර ඇඳලා සංවිධානයක් කරනකොට පැහැදිලිවම කාම සංහාවල කරනවා. මේ නිසාද ලෝකායත විෂයන් ඉතාමත්ම දක්ෂ වෙනකොට අපි අපෙන් අමතක වෙලා ඒ කාලමානත්‍රයට අහු වෙලා අපි විශාල සැලසුම් හදන වික්ෂක් වාටපත් වෙලා තියෙනවා. අද මේ ඉන්න පිරිසත් එක්ක අපේ සම්බන්ධතාව කලකා බලමින් අපි මේ ගත කරනකොට අපි ඉබේම ඒ වැදගත්ම ප්‍රශ්නේ පැනලා යන ගතියක් තියෙනවා. ඉතින් මෙහෙම තියාගෙන අපි මේ උඩු බොන මත්පැන් බොන ඇත්තන්ට දොසුත් කියනවා. මේ අතු මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා මේ ආගම වශයෙන් මේ කරන මත්ද්‍රව්‍ය විතර මතක් වෙන ලෝකයක් වෙනවා. ඒසා මේ සංවිධානය තුළ පවතින ආ වූ තෘෂ්ණාව, කාම තණ්හාව හොඳට තේරුම් ගන්න නම් අරඤ්‍යගතෝ ආරුක්ඛ මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ වා නිහීදති පල්ලංකං ආරෝධිත්වා උදුං කායම් පරිදාය පරිමුඛං ගතින් උපට්ඨ වෙත්වා සෝ සතෝ ආස්සසති සතෝ පක්ෂසති සම්පූර්ණ කපලා පුද්ගලයාට හිර කරලා වර්තමානෙට ගෙනල්ලා ආනාපානෙට හිත තියෙනවා. ඒව නැත්නම් වෙන සංස්කාර කොටසකට හිත තිබ්බාම ඔන්න ඔය සංවිධානය හැලීමම හුඟ දෙනකොට උණ ගන්නා සුළුයි. වෙහෙසේ ලැබෙන සුළුයි. දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඒකයි මේ අබිනිෂ්ක්‍මණයේ තියෙන විශාල වටිනාකම. ඒත් මේ අබිනිෂ්ක්‍මණය වෙලා තියෙන්නේ බුදු කාය විවේකයේ සඳහා පමණයි. ඊගාට චිත්ත විවේකය ඇති වුණාට පස්සේ වැඩි ලොකු වෙනසක් තියෙනවා. නමුත් ඒ චිත්ත විවේකයේ වර්තමානයේ පහළ වෙන්නේ ඉතල ලෝකයේ ඇති වෙලා තිබුණා මිත්‍යා දෘෂ්ටිය තුලින්. සර්වඥාන්තයේ තියෙන විශේෂත්වය තමයි ඒ උපති විවේකය මේ කාම තණ්හාව පිළිබඳව බලන්න පුළුවන් අද්දියටම බෑලා අනුසේ වශයෙන්ම බලන එක ඔන්න ඕකයි අද හුඟක් මේ ආගංකාරය අද කරන්න බෑ දැන් කරන්න බෑ අපිට කරන්න බෑ කියලා ඒක අතිශේෂ්ඨ තැනකටපත් කරවලා අර දේව භක්තිකයන් දෙවියන් වහන්සේ ගැන හිතුවා වගේ අපේ විශේෂයෙන් අයින් කරන්න උත්සාහ කරනවා. එතකොට ආවඩන්නේ මේ කාම තණ්හාවටය එහෙම නැත්නම් මේ පොණෝ භාග පුනර්භවයේතය නන්දි රාගයේතය తත්‍ර తත්‍රාවි නන්දනේතය කියලා හිතා ගන්න නම් ඉතින් දෙන්නේ කරකතාවගෙන මේ වැඩේ කරන්න. මේ තමයි මේක විස්තර කරන්න පුළුවන් උත්කෘෂ්ඨම ක්‍රමය. ඉතින් මේක ඩොංගර දෙනෙක් කියන අන්තවාදී කියලා. මේ විස්තර ක්‍රමයේ අන්තවාදී මේක තුල කිසියම් සාමූහික වැඩ පිළිවෙලක් කාලයේ දිගට යන වැඩ පිළිවෙලක් ගැන කතා කරන්න බැරි නිසා මේක පිළිබඳව විචෝදනා කරනවා. මේ දෙවිය කන්න පුළුවන් තාලෙට ළමා තාලෙට බොළඳ තාලෙට මොකක් හෝ කියමින් පිළිසත් එක කාලයත් එක ගත කරන්න වෙනවනම් බොහොම ජයට ආගම පැතිරෙනවා. නමුත් ධර්මයට ඒ කාම තණ්හාව ඇත්තා වූ මේ භයානක ස්වરૂපය අපි අර ටෙම්පරාදු කරලා තියාගත්ත නිසා ඒක ස්මුළු ගන්නලා තියාගන්න නිසා අපිට ඒක ඒ කාලෙන් දැක ගන්න බැරි වෙනවා. එතකොට ආනාපාන කෙරුවට හරියන්නේ නැහැ. අර යට තියෙන දෘෂ්ටිය, අර යට තියෙන මානිය සම්පූර්ණ ගමක යවනවා. ඒක නිසා මේ අභිනිෂ්ක්‍මණය ක්‍රමයෙන්ම යන්න ඕන. කාය කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික යනකොට කොහොම කළත් මෙන්න මේ කාම තණ්හා වගේ දේවල් පිළිබඳව සම්‍යක් දෘෂ්ටිය අත්‍යවශ්‍ය වෙනවා. ඒකෙන් තොරව මොන සීලයක් ඇති කරගත්තත් මොන සමාධියක් ඇති කරගත්තත් ඒක මිච්ඡා සීල මිච්ඡා සමාධියට වැටෙන්න අවස්ථාව කොච්චරද? ඒක නිසා මේ කාම රාගය මේ මේ එහෙම නැත්නම් කාම තණ්හාව නන්ද රාගය පිළිබඳව මේ වර්තමානයේ අපේ මේ චින්තන රටාව තුළ කොච්චරක් බහගෙන තියෙනවද ව්‍යාකරණය තුළ කොච්චරක් බහගෙන තියෙනවද වචන තුළ වාක්‍ය මේ භාෂාව තුළ කොච්චරක් බහගෙන තියෙනවද මේ සංස්කෘතිය තුළ කොච්චරක් බහගෙන තියෙනවද කියන එක නිතරම කලකිරීමක් වෙන්න ඕනේ හැබැයි ඒක බලන්නේ සමාජ මට්ටමේ නෙවෙයි සංස්කෘත මට්ටමේ නෙවෙයි තමන්ගේ මට්ටමේ අධ්‍යස්ත මට්ටමේ හැම වෙලාවෙම තමන්ගේ ක්‍රියාත්මක ධර්ම තුළ මේක හොඳටම පැහැදිලි සතිපට්ඨානේ අහපු නැති ආගම ධර්මයක නොයෙදිච්ච මිනිස්සෙගේ කතා විලාසය තුළ ඊගාට සතිපට්ඨානේ ඇහුවට පස්සේ ඒ කතා විලාස අපි කොච්චරක් වහල් භාවයට වද බන්ධනයට බන්ධනවද කියන එක දැනගත්තට පස්සේ ඊට පස්සේ අපි යෝග ජීවිතයට දැක්කට පස්සේ ඊට පස්සේ සාමාන්‍ය ජීවිතයට පැත්තට පස්සේ ඊට පස්සේ උපසම්පදා ජීවිතයට පැත්තට පස්සේ ජන්මාකාරයට ඊට පස්සේ සෝවාන් වුණාට පස්සේ සකදාගාමී වුණාට පස්සේ වශයෙන් තේරෙන පටන් අර ගන්නවා මේ තුල අපි පුදුමාකාර යුතුයකම් ඉෂ්ට කිරීමක් කරනවා කාටද මේ දායකම් කරන්නේ මේ කාම තණ්හාවට තමයි අර සත්පාල කුමාරයා ඒ වහා වහා වස්තු අතහැරලා දාලා තමයි මේ කාම තණ්හාවෙන් ගැලවිලා පස්සේ රත්තා වෙලාවේදී රටේ රජුරෝ ඉදිරියට කිව්වා වගේ මේ මුළු ලෝකෙම අතිත්තෝ ලෝකෝ කාමදාසෝ මේක ලෝකේ කවදාකවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ කාමදාස භාවයක් තියෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ තණ්හාදාසෝ. ඉතින් මේ දාසකත්වය හැම චිත්තක්ෂණයකම තියෙනවා කියලා දැනගත්තොත් විතරක් අපිට හැම චිත්තක්ෂණයම සතිමත් වීම අවශ්‍යතාවය වැඩේ. සතෝ අස්ස සති සතෝ පස්ස සති. එහෙම නැතුව අපි හිතනවා නම් අපි දැනට මේකෙන් වෙන් වෙලා ඉන්නේ එහෙම නැත්නම් අපි මේක සුද්ධ කරගෙන ඉන්නේ කියලා එතකොට අපි සුද්ධවන්තයෝ වශයෙන් හිතන්න පටන් ගන්නවා. එනිසා කාම තණ්හාව කියලා කියන්නේ අකී කොන පැතිරිච්ච ජාලයක්. ඒකේ ඉන්න අපි දැන් කාමයේ තියෙනවා එහෙනම් අපි මේ වගේ රෝගයකින් පෙළෙනවා මේ ඌණ භාවය, අතිත්ත්‍ය භාවය, දාස භාවය. අපි පෙළෙනවා කියලා ගණන් ගත්තොත් තමයි දුක්ඛ ස්වභාවය පාටපත් වෙන්නේ. එතකොට අපිට කල යුතු යමක් තියෙනවා. අපි දන්නවා දැනටමත් අපේ තුල වරද යටි බහු වෙලා ඉවරයි. ඒ නිසා මත්තට හෝ එනේන මොහොතේ කුස්ම වාරයක් පාසා එහෙම නැත්නම් සක්මන් කරන පියවරක් පාසා එදිනෙදා දේවල් වල ගත කරන පියවරක් පාසා මේ කාම තණ්හාවට කාම තණ්හාවට අපි කොහොම කොහොම පොහොර වටෙනවා සබර ගෝයා කියලා හෝ තල ගෝයා කියලා හෝ මොන නම කියලා හෝ මේක අපි සෑමක් බාටපත් කර ගන්නවාද කියලා බැලුවොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මෙන්න මේ පරිශ්‍රණය විශේෂයි මනුෂ්‍යාත්ම භාවයේ තියෙන උතුම්කම. කවමදාකවත් මේක සංආත්මය කරන්න බෑ. කවමදාකවත් මේක නිරිසතෙක් වශයෙන්, යක්ෂයෙක් වශයෙන්, ප්‍රේතෙක් වශයෙන් කරන්න බෑ. දුක පිළිබඳ ඉච්ඡර ප්‍රකට භාවයක් නැති ජීවී ලෝකෙදී මේක කෙරෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙදී මේක කෙරෙන්නේ නැහැ. ජීවිත බ්‍රහ්ම ලෝක කෙරෙන්න නම් මෙහෙන් කුරුද්ද ගෙනියන්න ඕන. ශක්ති රජ වෙන්න නම් මනුස්ස ලෝක උපදින්න ඕන. දෙවියෙක් මේ නෑ. බුද්ධත්වයට ලබන්න මනුස්ස ලෝකෙ උපදින්න ඕන. ආනි වෙනි තත්ත්වයක් අත්තාව මේ මනුස්ස ආත්ම භාවයේ අපි සම්‍යක් දෘෂ්ටිකයි කියන වෙලාවේ සම්‍යක් දෘෂ්ටික වෙන්න උත්සාහ කරන මේ සීල සමාධි ප්‍රඥා පුරුණ වෙලාවේ හැම චිත්තක්ෂණයකම මේ කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව වැඩ කරනවා ඒක අල්ලගන්න එකයි මට මේ manussත්වයේ තියෙන උත්කෘෂ්ඨම දේ බුද්ධෝත්පාද කාලයක තියෙන උත්කෘෂ්ඨම දේ මනුසාර්ථ භාවයට උත්කෘෂ්ඨම දේ ක්ෂණ සම්පත්තිය කියන්නේ ඕකටයි සත් ධර්ම ශ්‍රවණය කියන්නේ ඕකටයි සත්පුරුෂ ආශ්‍රය කියන්නේ ඕකටයි පැවිද්ද කියන්නේ ඕකටයි ඒ දුර්ලභ වස්තු හය තම අවශ්‍ය විභව ශක්තිය පෝෂණය ශක්‍රමය පින මනුෂ්‍ය සාසය අපි කොයි අවස්ථාවකද මේක ඇත්තටම මෙන්න මේ උත්කෘෂ්ඨම මට්ටමේ manussත්වයේ ක්‍රියාවත් කරන්නේ එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසයන්ගේ කමින් බොමි අනිකුත් ලාමක දේවල් වලට ගත කරන්නේ කොහොමද කියලා හැම චිත්තක්ෂණෙම ගත කරන්නේ. එහෙම නැත්නම් අපි ගාකලට වැඩි නිගමන වලට එනවා. ඊගාට තමයි භව තණ්හාව. අපි හිතන භව තණ්හාව කියන්නේ සාස්වත දෘෂ්ටි කියන්නේ. අපිත් සාස්වත තමයි. හුඟක් වෙලාවල් අතර. අපි උච්ඡේද දිච්ඡේද වැඩ නැති හැම වෙලාවකම සාස්ත්‍විකයි කියන්නේ. හැම වෙලාවෙදීම අපි කටයුතු කරනකොට මේ දේ කරොත් මෙහෙම වෙනවා මේ දේ කළොත් මෙහෙම වෙනවා ආදී වශයෙන් අපි මේ මේ පැවැත්ම පිළිබඳව ලොකු බරක් දීලා තමයි වර්තමාන මොහොතේ නඩු ඉසලා. මේ මොහොතේ තියෙන දේ මේ මොහොතේට ක්‍රියාත්මක වීමත් වගේ දෙයක් ගත්තොත් ඒක අන්තවාදයක් විදිහට අපි කතා කරනවා. අර භවයකට හෝ කර්මානුරූපව ඉදිරියට පස්සට යන දේවල් ප්‍රතික්ෂේප කරන්න කියනවා කියන එක නෙමෙයි මේක කියන්නේ. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ එවැනි දේවල් අපේ වර්තමාන තෘෂ්ණාව සංසුප්ත කිරීම පිළිබඳව දඩමීමා කරගන්න හැම චිත්තක්ෂණයකම අපි සාහසත දිත්තේ තමයි ඉන්නේ. එහෙම නැත්නම් එතකොට කාම මේ භව දන්නවා කියුවාම ආත්මයක් පවතිනවා, දිගට යන දෙයක් තියෙනවා. ආදී වශයෙන් භවයේ පිළිබඳ ලොකු පදනම් කිරීමේ ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් උච්චේත දෘෂ්ටියට වැටෙනවා. ඒකට අපි විභව තණ්හාව කියනවා. භවයේ පිළිබඳව රූපාරූප ලෝක භවයේ පිළිබඳව ඇති ආතාව කාම තණ්හාව කියලා අපේ සම්ප්‍රදාන කුල පොත්වල සඳහන් කරලා තියෙනවා. විභව තණ්හාව කියලා කියන්නේ ඒකේ නැති භාවය මෙතනදී බොහොම <clears throat> මේක තියෙන මේ මායාකාරී ස්වરૂපේ නැති කරන්න නම් සාස්වත දෘෂ්ටිය කෙරෙහි ඇති ඇලීම භාව තණ්හාව වශයෙන් උච්ඡේද දෘෂ්ටිය කෙරෙහි යත්තා වූ තණ්හාව දීභාව තණ්හාව වශයෙන් අපි සාමාන්‍ය සිංහල ධාරවගත්ත පාඩයක් කියනවා මේකට කොහොම මේ ඉස්සර ආපු සංස්කෘතික පාඩයක් ඒ සංස්කෘත පාඩේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකත්වා ධෘතම් පීවිය කියන ණය වෙලා හරි කමන්නේ බොනවන පාවිච්චි කරනවා ගිතේ පාවිච්චි කරන්නේ කියන්නේ. ණය ගෙවන්න අපි ඉන්නේ නැහැ. අපි ඒකට බැඳීමක් නැහැ ඒ නිසා කාගෙන් හරි කමන්නේ හොඳින් හෝ නරකේ මේ සාධාරණෙන් හෝ අසාධාරණෙන් උපරිම සැප විඳින්න. ඒක තමයි උච්ඡේද දිට්ඨිය සඳහන් කරන්නේ මර්මයේ මැද අපි මේ වනායි ගෙවන්න වෙන්නේ නැහැ. කර්මයේ සාකර්ම ඵලයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. අපි සිංහල එක දාලා තියෙනවා කහපල්ලා දීපල්ලා දොල් කරපල්ලා කියලා වචනයක් හදාගන්න. අපිට ඒ වාගේ අපිට ඉදිරියට ඉදිරිපත් වෙච්ච දෙයක් අපි තනි බුද්ධියට තනි අයිතිර සින්න කරගෙන අපි මේ වෙලාවේ උදාාර උදාාර ලීලාවෙන් පාවිච්චි කරනකොට අපිට මේ උච්චේද දිත්තේ ලොකු පිටිවහලක් වෙනවා අපේ කල්පනා ක්‍රමයට ඒ වෙලාවට අපි ඒක හේතු කරගන්න. යම් ආකාරයකට අපි හොඳ දෙයක් හෝ නරක දෙයක් පිළිබඳව මත්තට එයි අත්තාව ඵල විපාක ගැන කතා කරනකොට ඕනෑම බැදී සාස්වත දිත්තේ කිච්ච කරගන්න. ඒක නිසා කාම තණ්හාවට සාපේක්ෂව භව තණ්හා විභව තණ්හා කියලා දෙකක් තියෙනවා. මේ දෙක හොඳටම පැහැදිලි අපි මේ ලෝකායත විෂයන් පිළිබඳව කතා කරනකොට අපි එක එක පැති ගැනීමෙන් තමයි වාදයේ තුර දිග යන්නේ දුර දිග ගන්නකොට දෙපැත්තක් හැදෙන්න නම් කෙනෙක් මේ සාස්වත දිට්ඨිය ගැන කතා කරනවා කෙනෙක් උච්චේ දිට්ඨිය ගැන කතා කරනවා සාස්වත දිට්ඨිය ගත්ත කෙනා උච්චේ දිට්ඨිය ගත්ත කෙනාට කතා කරන බණිනවා දොස් කියනවා ඔබ පරමාර්ථ පැත්තට ගන්නවා වැඩි යථාර්ථය ගන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ප්‍රත්‍යක්ෂ ගන්නේ. උච්චේන්ති ගත එක්කනා කතා කරනවා සාසුත දිලි ගත එක්කනාට ඔබ නිතරම මේ ප්‍රත්‍යක්ෂ පැත්තට අල්ලන වැඩි මේ යථාර්ථය තේරෙන්නේ නැහැ. යථාර්ථය මේකයි. ඉතින් මේ සත්‍ය ඕනේ කාලයක් යන්න පුළුවන් මොකද ලෝකේ පුරාම පැතිරලා තියෙනවා මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඒ නිසා මේ ප්‍රශ්නේ කොච්චර උග්‍රද නැත්නම් මේ ප්‍රශ්නේ මේ බව තේරුම් ගැනීමෙන් කොච්චර වහා යථාර්ථය එලි කරනවද ඥානෙ පහළ කරනවද කියනවනම් එදා ඒ අස්සජී ස්වාමීන් වහන්සේ දකපු ඒ උපතිස්ස පරිබ්‍රාජකයාට මතක් කෙරුවේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ යම ධර්මයක් හේතුකෙන් පැන නැගුණද ඒ හේතුව ਸਰවඥාන්තට අහු වෙනවා. ඒක ਸਰවඥාන්ත ප්‍රකාශ කරලා තියෙනවා. ਸਰවඥාන්තික දේශනා කරනවා කියනකොටම ඒ පමණින්ම යම් කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන විදිහට ලෝකේ යම් තාක් ඇති වෙන සුළු ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම නැති කරන්න පුළුවන් කියන ප්‍රශ්නාව පහළ වුණා ඒ පරිත්‍යාගය. නමුත් අර අස්සජි ස්වාමීනාගේ ධාතාව සම්පූර්ණ කරේ ඒ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමත. අර යම් සිද්දයකට හේතුවක් කියනවායි කියලා නතර වෙනවා විතරක් නෙවෙයි අතරම ඒ ප්‍රමාණයම සෑහීමටපත් වන උපතිස්ස පරිත්‍රාදකයාට තමන්ගේ මූලික සංවේද ධර්ම නසාලන්න නමුත් අස්සජි ස්වාමීන් වහන්සේ දිගටම දේශනා කරපු නිසා ඒ හේතුව නිරෝධ කිරීමයි අන්න ඒකට සරවචනාන්තගේ ලෝකෙට ඇති ඵලය. ඒක නිසා යම් කෙනෙක් අද කාලේ මේක හොඳට විස්තර කරනවා භාවනා කරනකොට නාම රූප පරිච්ඡේඥානය ඇති කරගත්තා. එතනදී ඔහුට දෘෂ්ටි පිළිබඳව පැහැදීමක් ඇති වුණා. මොකද්ද මේ වර්තමාන ජීම ප්‍රශ්නේ දැක ගන්න පුළුවන්. සංස වර්තමාන ජීම ඉදිරිපත් වෙන තාක් දේවල් නාම රූප පමණයි. නමුත් අපේ හිතේ තියෙන ස්වභාවයක් යම් කිසි දෙයක් හොඳට විෂදව දැකලා හිත එතන ඉස්පාසු වුණා නම් හිත ඒ අනුව අනුමාන ඥානයක් කරනවා. තර්ක ඥානය ටික එකක් තමයි එහෙනම් මේක කොහොමද ඊයේ වෙන්නත්තේ එහෙනම් කොහොමද මේක හෙටට වෙන්නේ මේක කොහොමද අනුන්ට සිද්ධ වෙන්නේ මේක මෙහෙම මට වෙනවන ආදි වශයෙන් මේ අනුමාන ඥානය අර්ථයේදී මේ නාම රූප පරිච්ඡ ඥානයේ මේරීම සමග හිත ඒකාන්තයෙන්ම ප්‍රත්‍යහෙවීමේ පැත්තකට යනවා පච්චේ පරිග්‍රහ ඥානයට වැටෙනවා සත්‍ය පරිග්‍රහ ඥාණයට යන්න ඉස්සරලා හිතන්නේ මේ නාම රූප කවුරු හරි ඇති කරලා දීලා තියෙනවා ඒක මට දැන් හොඳට පේනවා ඒක නම් නෑ සතෙක් ආඥාවක් පුද්ගලයේ ඒ නිසා දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නයක් නෑ උත්පත්ති පරිග්‍රහට ගියාට ගියාට පස්සේ අලුත් ප්‍රශ්නයක් මත වෙනවා කොහෙන්ද මේක ඇති උනේ නාම රූප දෙකෙන් බාහිර වූ පරිබාහිර වූ යම් කිසි වෙන දෙයකින් ඇති උනා එමනම් මට දකින්න ලැබේවා කොච්චර හෙව්වත් අච්ච පරිග්‍රහ ඥාණයදී නාම රූප දෙකෙන් තොරව වෙන ප්‍රත්‍යක් ලැබෙන්නේ. බොහෝ වේලා බලනකොට තේරෙනවා මේ නාම ධර්ම නිසාමත් ඊගාව චිත්තක්ෂණේ රූප ධර්ම පාල වෙනවා. නාම ධර්ම නිසාමත් ඊගාව චිත්තක්ෂණේ නාම ධර්මම පාල කරනවා. රූප ධර්ම නිසාත් නාම ධර්ම පාල කරනවා. රූප ධර්ම නිසා රූප ධර්මත් පාල කරනවා. එතකොට ප්‍රතිපරිග්‍රහයදී අපි හොඳට තේරුම් ගන්නවා නාම රූප දෙක ඇති කරන්නේ නාම රූප දෙකමයි. නාම රූප ප්‍රත්‍ය වෙන්නේ නාම රූපමයි. මෙන්න මේ විදිහට ප්‍රත්‍ය දැනගත්තට පස්සේ ඒක නැති කරන්න උත්සාහ කළේ නැත්නම් මේ ප්‍රත්‍ය නැති කිරීම මාර්ගයෙන් වර්තමානියත් ආවෝ මේ නාම රූප නිරෝධය ඇති කළ යුතුයි. ඒ නිසා මේ ප්‍රත්‍යප්පහිතවම නාම රූපයන්ගේ නිරෝධය දැකීමේ පළවෙනි පියවර තමයි සම්මසන ඥානදී සිදුවෙන්නේ. මේ නාම ගත්තත් රූප ගත්තත් හේතු ගත්තත් ඵල ගත්තත් ඔක්කොම අනිත්‍ය දුක්ඛය අනාත්මයි. හේතුඵල දෙකම අනිත්‍ය දුක්ඛය අනාත්මයි. ඒ නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ දුක්ඛ සත්‍ය මත කරගීමේ සර්වඥාන්සේ බලා බලාපොරොත්තු වෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාතිගේ බොහෝමත්ම ප්‍රකට ලෝකයා ඉසాత බැඳගෙන අඬමින් බෙහෙත් හොයන රෝගේ නමුත් මේ රෝගියට දැනගෙන බුදුහාමුදුර වගේ තුන්කල් දන්නා ඥානයක් ලබන්න හෝ ලැබුවට පස්සේ ඒ රෝගය අනේප කිරීමට එච්චර එළවන්නේ නැහැ අනිවාර්යයෙන්ම සිංහ ප්‍රතිපදාව අනුව රෝගයට මුල දුක්ඛ සමුදය කොනකොට වෙන්නේ ප්‍රශ්න. හරි සතුටක් ඇති වෙනවා. හරි සතුටක් ඇති වෙන කොච්චරද වෙනවනම් උපතිස පරිබ්‍රාජිකර සෝවාන් වෙන්න තරම් ඒ ප්‍රීතිය ප්‍රමාණවත් වෙනවා. මුල හොයන කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ කොමලා ඉතාමත්ම දැඩිසේ රෝග නිర్ణයට දඟලන රෝග සුව කිරීමට දඟලනවා ਸਰවඥාති කෙනෙක් පහ වෙලා තියෙන උන්වහන්සේ රෝගයට හේතුව කියන කොච්චර ලොකු මනුස්ස පරිණාමයේ ප්‍රකට ප්‍රබල අවස්ථාවක්ද කියනකොට ඒ සතුට තුළින්ම එතුමට පුළුවන් වුණා සෝවාන් මාර්ග ඥානෙ ලබා. නමුත් අසදිත අන්දිතනින් අතරුනේ නැහැ උන්වහන්සේ ඒ Nirodha හේතුයේ ඵලය කියන්නේ දුක, හේතුව කියලා කියන්නේ සංනාව, සංනා නිරෝධය. ඒ සංකයෝ නිරෝධෝ එවං වාදී මහා සම්නෝ කියනකොට ඒක ඒ සෝවාන් වෙච්ච උත්මයාගේ වචනේ අහපු මේ කෝණ්ඨ පරිප്രാජකයටත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ තෘෂ්ණාව පිළිබඳව අවබෝධයේදී මේක යට ගැහුවොත් අපි තෘෂ්ණාව නැහැ, තෘෂ්ණාව දැන ගැනීම හොඳ නැහැ, තෘෂ්ණාව දැන ගැනීම මේ කුණු විදියට ගැනීමක් ආදී වශයෙන් කරන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් මේ දුක පිළිබඳව දැවෙන තුළු වුණාට දුක පිළිබඳව උත්තර හොයලා විසඳන්න බැරි ප්‍රශ්නේ කවදාකවත් මේ තෘෂ්ණාව පිළිබඳ යථාභෝධයක් මන ආලෝකයක් ලබා දෙනකන් අහඹම දායකවත් සංකීර්ණයි. ඒක අර කුෂ්ඨ රෝගියාට ලස්සන ඇඳුම් ඇඳලා අඳවලා සනීප කරන්න හදනවා. කුෂ්ඨ රෝගියාට ආයතම ඉතාම අකුලක්. නිතරම මෝදු වෙනවා. ආන්නේ මෝදු වීමක් තියෙනවා. කාම තණ්හාවක් දැන් තියෙනවා. භව තණ්හාවක් දැන් තියෙනවා. විභව තණ්හාවක් දැන් තියෙනවා. ආදී වශයෙන් මේ තෘෂ්ණාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරගත්තොත් මේ පොඩි වැඩක් නෙවෙයි. ඒක දුක්ඛ සත්‍යයට වඩා ගැඹුරෙන් තියෙන දෙයක්. නමුත් ඒක අවබෝධ කරගත්තොත් මෙන්න මේකටයි සතු කරන්නේ. මේකටයි පිළියන්න ගන්න. අර බාහිරේ තියෙන මේ කුෂ්ඨෙට මේ ආභරණ ප්‍රශ්නේ වගේ නෙමෙයි කුෂ්ඨේ සනීප කරන්න ඕනේ. මගේ ඒ කුෂ්ණාව සනීප කරන්න. නමුත් අර අපේ ථේරවාද බෞද්ධ ක්‍රමයේදී වඩාම ප්‍රකට, වඩාම ආසන්න හේතුව වශයෙන් මේ තෘෂ්ණාව දක්වලා තිබුණාට තෘෂ්ණාවට ඈතින් තව හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් පටිච්ච සමුපාදය අනුව ගත්තම තෘෂ්ණාවට ආසන්න හේතුවක් තියෙන ඈත හේතුව. තෘෂ්ණාවට ආසන්න හේතුව වේදනා. වේදනා පච්චත් අන්නා. මේ තෘෂ්ණා මේ වේදනාවට මේ තණ්හාවට මූල හේතුව වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව වේදනා තණ්හා මේ සෑම දෙයකම මුල් වෙන්නේ ආශ්‍රවදා. ඒක නිසා අපිට මේ ඉතාමත්ම ප්‍රකටව නැත්නම් ප්‍රකටව දැනගත යුතු සංහාරවත් ඇත්තක් වශයෙන් ඇතිහැක්කක් වශයෙන් දක්වන්න බැරි නම් ඒකට හේතු වෙනා වූ වේදනාව අපෙන් තවත් දුරස්තර වෙනවා. ඊටත් ඇතින් කියනා වූ අවිද්‍යාව අපි සමාලාට විද්‍යාවක් වශයෙන් ගන්න පුළුවන් අසාරේ සාරමතිනෝ ආදි වශයෙන් තියෙන අසාරේ සාරයක් අදින්නේ කියන සාරේචා සාර දක්ෂනෝ අසාරේ සාරේ දකින්න සාරේ අසාරේ දකින්න මට්ටමට යනවා ඒක නිසා අපි දුක ඒක ඉතින් හොඳට ඕම ප්‍රකට ලක්ෂණ අපිට පෙන්වන දෙන්නේ අද ලෝකේ අද ලංකාවේ මේ වර්තමානයේ ඉතාමත්ම ප්‍රකටයි මේ ප්‍රකටදී මේකට මූලික හේතුව තණ්හාව කියලා හිතනවනම් අනේ මේ අද මේ කරන බෞද්ධ දේකල සාකච්ඡා පවත්වන නැත්නම් ඒ කාලේ කොච්චර නාස් වෙනවද? ඒත් හරියට උත්සාහ කරනවා මේක නැවත යලි කොට නගන්න ආයෙ නොනේ තාටපත් කරන්න ඒ මොකද හේතුව මනුස්ස මරණය ඇති කරන්න පුළුවන්කම තිබුණා මේ නොදැනුවත්කම නිසා පෙරගුණා ලබන සැරේ නම් ගෙදෙන්නේ නැහැ. නමුත් ওই වෙලාවේදී ඵල නිසා කොච්චර මාළුව බේරුණා. ඒක පිළිබඳව හරිම කනගාටුවක් තියෙන අපේ ජීවන කර්මාන්තේ කඩාන වැටලා හරිම ශෝකයි. දැන් කච්චිය ලැහත් වෙන්නේ මොකද්ද ඉතුරු වෙන මිනිස්සු දාලා අර ජීවන කර්මාන්තේ නගහයි කරනවා. එතකොට මොකද වෙන්නේ? මානසික වැටෙන් බැලුවොත් මොකද වෙන්නේ? එතකොට කො මානුකාමර තියෙන ආශාවේ තෘෂ්ණාවේ භව තණ්හාවේ පිළිබඳව මේ ශිෂ්ට සම්පන්න ලෝකේ මේ ආගමනුරූප රටේ මේ කරන ව්‍යාපාර ඇයි කටින්ද බැරි මනුස්සයාට මේක මේ කාම තණ්හාව යට කෙරුවට පස්සේ දුක මතුවෙන කිදි කියනවනේ. ඒක මානසික වරිම පිළිබඳව අපි තාමත්ම ශෝක වෙනවා. ඒ මොකද අපිට වගේ මේ මැරිච්ච අත්තනත් ඇහැ කනට කටන ආසේ දිව ශරීරයේ ස්වરૂපයන් තිබුණා. ඒ නිසා මිනිසෙක් මැරලා දකිනකොට මනුස්සයාට ඉතාම තදින් දුක දැනෙනවා. මොසත්තු මැරෙනාට ඒක කල්පනා කරන්නේ මිනිස්සු ගණන් කරුවට පස්සේ. ඒ දැන් කියනවා සමහර රත්තු බේදලා දෙන මිනිස්සුන්ට බේදින් බැරි තරම් ඊට පස්සේ දැන් කියනවා දැන් අපරාධේ ජීවර කර්මාන්තයේ හොඳටෝ වැටිලා දැන් කට්ටියම එකතුලා වහාම ජීවර කර්මාන්තේ නැගී හිටවන්න ඕනේ ආයෙත් අර පුරුදු තාට කාම තණ්හාව තව තණ්හාව මේ විභව තණ්හාව වඩා ඉතින් මෙහෙම දෙයක නිෂ්ඨාවක් කෙලවරක් කවදාකවත් කරන්න පුළුවන් වෙයි කියලා හිතාවද සාමූහික වශයෙන් රටක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් එහෙම නැත්නම් සංස්කෘතියක් වශයෙන් යතු කරන දේ දෝ බොරු කියන්න පුළුවන් තමයි. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ලෝක ප්‍රජාවගේ වැඩි. නමුත් මේ අපේ සතිපට්ඨාන තේරුම් අරගන්න ගන්න පිටසක් වශයෙන්. ඒක පැත්තකින් තෘෂ්ණාව වඩන ගම මත්තක මෙහෙම වියසන අපිට නොවේ. ජාති දුකක් නොවේවා. ජරා දුකක් නොවේවා. ව්‍යාධි දුකක් නොවේවා. මරණ දුකක් නොවේවා. ශෝක පරිදේව දුක් දෝමනස නොවේවා කියලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ දෙල්ලම තමයි හැමදාම අපේ ජීවිතේ හිතේ. ඉතින් මේක හතිකන මේ ටිකේ අයින් කරගෙන මේකට සුදුසු පරිසරයක් ඇති කරගෙන තමයි අරඤ්‍යගතෝ ආරුක්ක මූලගතෝ ආශුඤ්ඤාගාරගතෝ කියන්නේ. ඒකට මේ විසරද බොහෝ දෙනා කියන්නේ ඔක ඔක්කොටම කරන්න බෑ. නිසා අපි කොහොම හරි මේ කබර ගෝයා, තල ගෝයා කරගන්න ඕනේ කණ්ඩ. ඒ නිසා මේ බුද්ධ ධර්ම ගැඹුරු ධර්ම එදිනදා ජීවිතේ කටයුතු කරන ගමන් තේරුම් ගන්න උත්සාහ කරන විදිහට ටෙම්පරාදු කරලා ඔප කරලා ගන්න දේශකයන් වහන්සේලා හරියට උත්සාහ කරනවා. මේක තමයි අරපාපිත පඬිස්සන් කියන්නේ මේ බණ වගේ මොනවදෝ කියනවා. බණ වගේ ජීවිතම දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේදී මේ සමුදයට කිට්ටු කතාවක් තමයි කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ. මේක සමහරලාට සත්‍ය විස්තර කරන පෙන්නන්නේ ජාති ව්‍යාධි මරණ පමණයි. නැත්නම් ජාති ජරා මරණ පමණ. ජරා ව්‍යාධි දෙක එකට දාලා තියෙනවා. මේ ජරා ව්‍යාධි මරණ තුනකට දාලා ගත්තත් නැත්නම් ජරා මරණ දෙක විදිහට දෙකට දාලා ගත්තත් ඒකට හේතු වෙලා මේ ජරා මරණ වශයෙන් ගත්තත් ව්‍යාධි මරණ වශයෙන් ගත්තත් මේ දෙකටම හේතු වශයෙන් පෙන්වන්නේ සමුදේ වශයෙන් පෙන්වන්නේ ජාති. මේක තේරුම් ගන්න ඉතාමත් අමාරුයි. මිනිස්සෙින්ද මිනිස්යා කියන සත හැමදාම જાතියට කැමති ජරා මරණ වලට ඒ වගේ තමයි දුක්ඛ සත්‍යයට කැමති නෑ, සමුදය සත්‍යයට කැමති. නැත්නම් තෘෂ්ණාවට කැමති. තෘෂ්ණාව තමයි ප්‍රගතිය ලැබෙන්නේ. තෘෂ්ණාව තමයි ඉදිරි ගමනට ජවය ලැබෙන්නේ. ඒ නිසා ප්‍රගතිශීලී වෙන්න ඕනේ. ඔය කියන අරණ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාරගතව ආනාපානසති භාවනා කරන්නේ නැත්නම් පුදුමාකාර විදියට ආත්මාර්ථකාමී වැඩ පිළිවෙලක් කරන්නේ එයාට අනේ ප්‍රගතිය තේරෙන්නේ. එයාට අනේ මහා කරුණාව නැහැ. අනිත් වෙන කරන අනුකම්පාව ඇත්තේ නැහැ කියලා මේක අර එක තාලයකට ටෙම්පරාදු කරගන්න හදන ගතිය අද කාලේ ඉතාම ප්‍රකටයි නමුත් හොඳක් හෝවා නරකක් හෝවා තරුණ පිරිසක් අද ඉන්නවා මෙන්න මේ தත්ත්වය හොඳට තේරුම් අරගෙන අම්මා තාත්තා මේක කිව්වත් ප්‍රතික්ෂේප කළා හත්ය දකින්න කැමැති හොඳ දක්ෂයයි සම්බුරාම ලබාගත් ගුරුවරු මේ කිව්වත් මේක තියෙන පුස්තක අපි. ඒකට හේතුව මොකද මේ සතිපට්ඨානයේ මේ නියම වාක්‍ය කරන්නේ තාම තියෙනවා. ඒක පෙන්ලා දීලා තියෙනවා ඒ තෘෂ්ණාව පිළිබඳ යථාබෝධයක් අවශ්‍යයි. මේ තෘෂ්ණාව උනත් මිත්‍යා දෘෂ්ටියකට වටගෙන බොහොම සීලවන්ත ජීවිතයක් ගත කරගන්න පුළුවන්. සීල වෘත සමාදාන වුණාට පස්සේ දැඩි වෘතවලට ලෝකයක් 9 10ට 9ක් නැතු වෙනවා. ඒ සම්පූර්ණ ප්‍රශ්නේ උක වෙනවා මිසක් ගැලවෙන්නේ නැහැ. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටියක් තියාගෙන ඔය කියන විදිහේ සමාජයක් ඇති කරගන්න පුළුවන්. ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාවේ තුනිවීමක් නොවි කියනත් පුළුවන්. ඒක නිසා මේ මත්තර විස්තර කරන මේ කාම තණ්හා භව තණ්හා කියන මේ දේවල් වල උප්පත්තිය මේකේ පැවැත්ම කතා කරනකොට සරුවචනන්ත පෙන්නන්නේ පිය රූපං සාත රූපං අවසාන අපේ ථේරවාද ගැඹුරු විග්‍රහය කියනවා මේ ප්‍රිය රූප සාත රූප කියලා කියන්නේ මේ කාම තණ්හ ඇති කරන්න පුළුවන් ලෝකෙ තියෙන සෑම නාම රූපම මේකට ගැලපෙනවා සෞඛ්‍ය වශයෙන් තියෙනා වූ සෑම නාම රෝහිත උඩ සුද්ධාස්තිකයක් තියාගෙන ඒක හොඳයි කියන්න පටන් ගන්නවා නම් හිතන්න ඕනේ ආරම්භෙට මේක හොඳයි. නමුත් මේ සුද්ධාස්තිකේ තතරින්ද වෙනවා. එහෙම නැත්නම් ওই සමාධිය තතරින්ද වෙනවා. එතෙන් ගියාට පස්සේ තමයි අපිට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පිළිබඳව අපේම කියලා. අවබෝධ ඥානයක් ඇති වෙන්නේ. ඉතින් මේකට බය වෙලා කාම දන්නාව සම්පූර්ණයෙන්ම දුරු කෙරුවොත් අපි නන්නත්තර වෙයි. අපිට තේමාවක් නැති වෙයි. අපි තනි වෙයි. අපි කොටු වෙයි කියන අදහස. කොල්මනක් වශයෙන් හිතේ තියෙනවා නම් ඕක කවදාකවත් මම හිතන්නේ පිරිසිදු සීලයක් හදන්න පුළුවන් වෙයි කියලා පිරිසිදු සමාධියක් ගන්න පුළුවන් කියලා. මේ නිසායි මේ ඥාන විභාගයේදී විපස්සනා ඥානවල හොඳතෝම උද්‍යප්පේ ඥානය බලවතරව පහළ වුණාට පස්සේ භංග භය ආදීනව ඊගාවට මේ නිබ්බිදා ඥාන. මොන නිබ්බිදා ඥානයේදී මෙන්න මේ වක්කාර ගතිය කියන්නේ. යෝගාවචරය කොච්චර වසන් ගන්න හැදුවත් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවේ අපි මෙතෙක්ල් අල්ලාගෙන රහසේ පව කරන ගතිය. නැත්තම් රහසෙන් භවයට කැමති ගතිය. රහසෙන් උච්චේ දෘෂ්ටියට කැමති ගතිය වක්කාරය. විශාල වේශකටපත් වෙන්නේ. නමුත් ඒ වෙහෙස බොහොමත්ම සාධාරණයි හොඳයි ඒක පින්වත් දරුවෙක් ප්‍රසූතිය පිණිස ඇති කරගන්නා වූ ප්‍රසව වේදනාව වගේ. මෙතන ගියාම ගුරුවරයෙක්ගේ නිසි මඟ පෙන්වීමක් ආවෝදයක් නැත්නම් ඒ යෝගාචරයත් පැහැදිලි ප්‍රකාශ කරන්න පුළුවන් අවංක යෝගාචරය නම් මේ වැඩ පිළිවෙල නම් දුක නැති කරන එකක් නෙවෙයි මේක දුක වඩන එකක් කියලා. ඒ තරමටම භාවනාව හොඳට යනකොට උද්දුම විදියට එපා වෙන ගතිය තියෙන පටන් ගන්නවා. සමාහරණයට භාවනා කරලා දෙන ගුරුවරයෙක් එපා වෙනවා. භාවනා ක්‍රමයක් එපා වෙනවා. ඉක්ෂානෙත් එපා වෙනවා. ආහාරත් එපා වෙනවා. ඍතුවත් එපා වෙනවා. සම්ප්‍රක්‍මචාරිනව හදවත් එපා වෙනවා. මොනම දෙයක්වත් එපා කරන තත්ත්වෙට එනවා. ඒ මොකද එතනින් යහට ඥානේ මෝරන්න නම් මේ දුක්ඛ සත්‍ය විතරක් නෙවෙයි දුකට හේතු වෙන්නා වූ සමුදය පිළිබඳව යථාබෝධයක් අවශ්‍යයි. ඒ නිසා සමුදය සත්‍ය පිළිබඳව යථාබෝධයේ මෙතෙක්කල් වහන්න බාධා කරන්න හේතුනේ අපි සමුදේ தත්ත්වය දිහා බැලුවේ තරහෙන් කරෝදේ. මේ පාවෙන ගතිය, නීරස ගතිය, එතනින් ගියාම ඒකාකාර ගතිය, පාළු ගතිය එනකොට මේක පිළිබඳව අපි ළඟ අපි ළඟ තිබුණේ ද්වේෂ පදනම් කරගත්ත මේක ඉක්මනට පිළලා අරින්න පුළුවන් ක්‍රමයක් හොයන ගතියක්. නමුත් සරුවචනාන්තේ හෝ උන්වහන්සේගෙන් උපදෙස් දෙන්නා වූ අනිකුත් පැත්තට මේ වෙලාවේ මෙන්න මේ කතා කරන ගතියට නිබ්බිදා විදේ ප්‍රඥාවෙන් බලන්න. නිබ්බිදා නිබ්බිදා වශයෙන් මෙනෙහි කරන්න. අන්න එතකොට අපිට තේරෙන පටන් අර ගන්න මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ලොකු ඥාන ශක්තියක් අවශ්‍ය වෙනවා. මෙතනදී එපා වීම ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය එනවමයි ඒක හොඳ පූර්ව සැකසීමක යුක්තව දැනගෙන, දැකගෙන ප්‍රඥාවෙන් බැලුවොත් මේක ඥානයක් වගේ තමයි. ඒකට කියනවා නිබ්බිදා ඥාන කියලා. ඒක නිසා අර පටිච්චසමුප්පාද දොරස් ආකාරයේ බෙදෙනකොට වැදගත් පුරුකක් විදිහට පෙන්වන්නේ මේ වේදනා පච්චාතංග. මේ වේදනා පච්චා තණ්හා ඇති වෙන වෙලාවේදී ඒ තණ්හාවට අපිට ඕන තාලට හිතේ නැත්නම් හරස් වෙන සෑම දෙයකම වෛර කරන එක තමයි අපේ හිත කරන්නේ. නුරුස්නා ගති, එපා ගති, නිදිමත ගති වලින් මේක ඉවරයි. නමුත් මේ වේදනාව සහ තණ්හාව අනිවාර්යයෙන් මතුවෙන බව හොඳ අවබෝධකින් යුක්තව බලන්නේ හිටිය මේ ද්වේෂය වෙනුවට නුරුස්නා ගතිය වෙනුවට ඒ වෙලාවට පච්චාපාවය. එතකොට වේදනා පච්චා පඤ්ඤ. ඊට පස්සේ අවිද්‍යාව දක්වා අවිද්‍යාවිෂ්ඨ වේදනාව දක්වා හිතන සෑම සිතුවිල්ලක්ම සෑම සිද්ධියක්ම මොන තරම් ජවයකින් සිද්ධ වුණත් ඒ හැම දෙයක්ම ප්‍රත්‍යාවෙන් තියෙනවා. තණ්හාව පිණිස නෙවෙයි. මෙන්න මේ වෙනස ඉස්ලාම් සිතුවීම තමයි මේ මේ අපි මතක් කරගත්ත නිබ්බිදා ඥාන ජීවිතේ. නිබ්බිදා ඥානදී පටන් ගන්න හැමදාම හැම වෙලාවෙම හරිම වේදයි. හරිම නුරුස්නාසුළු ගති පාල කරනවා. නමුත් මේ නුරුස්නාසුළු ගතියේ සතිය සම්පජාඤ්ඤයේ යුක්තව ආවෝද කළ යුතුයි. මෙනෙහි කිරීමෙන් යටපත් කළ යුතුයි කියලා දවසක ඒක යටපත් කරුවට පස්සේ ඒක නිබ්බිදා ඥානයක් බවට පත් වුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපි මේක කල් හොඳයි කියලා හිතාගෙන දේවල් හොඳම නෙවෙයි. නරකයි කියලා හිතමු දේවල් නරකම නෙවෙයි ඒවා පිළිබඳව සතිය සම්පජාණයෙන් බලනකොට විශාසන විශේෂ ඥාන විශේෂ ඥානයක් පාළ වෙනවා ඒ නිසා මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පිළිබඳව යථාවබෝධේ සුත මේ වශයෙන් හෝ චින්තා මේ වශයෙන් හෝ එහෙම නැත්නම් ඔය මේ ඥාන අවස්ථාවේදී පහළ වෙන පච්චක්ක වශයෙන් ලැබෙන දේ විශාල වෙනසක් අපේ ජීවිතය ඇති කරනවා භාවනා විහෙලක යනකොට යනකොට විශේෂයෙන්ම මම සඳහන් කරන්නේ මේ මාර්ග ඥානවල ඉහළට යන කෙනාට මෙන්න මේ භව තණ්හා, කාම තණ්හා, විභව තණ්හා කියන මේ තුන ඇති නැත්නම් පෝෂණය කරමින් සූත්‍රවන්තේ වශයෙන් ජීවත් වෙන්න නිදාහතර කරුණු දක්වයි. නැත්නම් උත්සාහවන්ත උත්සාහ කරන අය වේවා පැහැදිලිවම පේනවා. මේ බුද්ධලයා මේ කාම තණ්හා, භව තණ්හාව තියාගෙනත් එක්කෝ නෑ කියන උත්සාහ කරන එහෙම නැත්නම් ඒකට එමින් මෙයින් පැනලා කර්ම ඉදිරිපත් කරන්න හදන ගතිය ඉතාමත්ම ප්‍රකටයි. ඒක නිසා මේ භවයේදීම ඊනම් පිණිස කටයුතු කරනවද? එහෙම නැත්නම් මේ ආගම මතු භවයේ තප පිණිස නැත්නම් හොඳ භවයක් පිණිස කටයුතු කරනවද කියන එක පැත්තකට වෙලා කතා නොකර බලනින්න ගියාම හොඳටම පැහැදිලි. ඒක වැඩි වාසනාවක් හම් වෙන්නේ සම්‍යක් දෘෂ්ටිකයන්ට පොඩි උනස් ලොකු උනස් හම් වෙනවා වඩාත්ම මේක කරුණු සහිතව පෙන්වන්න පුළුවන් වෙන්නේ අනාගාමි ඥානය ආවට පස්සේ කාමරාග පටික දුරු කරාට පස්සේ ඕනම කෙනෙක් අහන ප්‍රශ්නයක් තුළ ඒ පුද්ගලයාට උත්තරේ ප්‍රශ්නේ තියෙනවා එනිසා මේ ප්‍රශ්නේ විග්‍රහ කර ගැනීමෙන් ඔහුට දෙන්න දෙන්න පුළුවන් මෙන්න මෙතනයි ඔබ යට කරගෙන තියෙන, හංගගෙන තියෙන, පාගගෙන තියෙන තමන් වෙන තමන්ගේ වලිගුඩමයි පොඩ්ඩක් නැගිටලා වාඩි වෙච්චාම වලිය රිදිලා අඩු වෙනවා. ඒක නිසා එතෙන්ද එන තෙක් එතෙන්ට අවස්ථාව වැඩි ඉවර නැහැ. නාගානුනත් තව වැඩි ඉවර නැහැ. ඊට පස්සේ තියෙන රූප රාග රූප රාග. නමුත් ඒ රූප රාග රූප රාග අතර කාම රාග පටිඝ වගේ ශබ්ද බල ගුරුසු විහිළු කරන්නේ. ගුරුසු ලෝකෙට hina කවන්නේ. තමන්ට තමන් hinaත් වෙන්න වෙන්නේ නැහැ. ඒක හිමීට මේක අඩු කරගෙන යනවා. ඒක නිසා මේ ලෝකේ දිහා බලනකොට එක්කෝ අර සර්වඥාති ඉස්ලාම් බුද්ධත් ලැබුවට පස්සේ මේ බණ කියලා ඇති වැඩක් නැහැ කියලා හෝ පසුබානවා කියන එක මහා ලොකු දෙයක් ඇයි. එහෙම නැත්නම් පසු කාලෙදී සර්වඥාතිගේ රූපාමන කොට තියෙන මේ මද සිනාව ලොකු බණක් කියන. උනාතර මේ මුළු ලෝකෙම පේන්නේ අන්නේ අසුචි මල මුත්‍ර අඳුරන්නේ නැති පොඩි දරුවෝ ඒක තියෙන රත්නයේ ඒක අතකගා එහිම ගැලීගෙන ඉන්නවා වගේ. නමුත් වැඩි මහල් වෙච්චයක් කරනවා ඒවට අසුචි කියලා කියනවා මල කියනවා මූත්‍රා කියනවා එතකොට ඒව අත ගන්න නමුත් පොඩි කාලේ මේ අත ගන්න ඇති ගෑවිල කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විචේ නම් ඉතාමත්ම ප්‍රකටයි මොකද හේතුව ලෝකයේ වේදිකාවේ නටන්නේ දුක්ඛ සත්‍ය වේදිකාව පිටිපස්සේ තියෙන්නේ සමුදේ සත්‍ය සමුදේ සත්‍යයේ විස්තරය තමයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉතින් ඒක නිසා අනාගමික හෝ නිත්‍ය අදෘෂ්ටික නැති ඒ ඇත්ත මේ කාම තණ්හා භව තණ්හා සහිත දෙවියන් වහන්සේ කෙනෙක් ගැන ප්‍රාර්ථනා කරලා අපි එච්චරම සැලෙන්න දෙයක් නැහැ. ඒ දිවෙනද පැහැදිලිව ප්‍රකාශ කරනවා මම ඊර්ෂාවන්ත දෙවි කෙනෙක්. මට පේන්න බැරි විදිහට තව කාට හරි වදිනවා හෝ තව කාට හරි පූජා කරනවා දකිනකොට උන් තමයි සාපේ වේවා. ඒක කාටවත් මගන්න බෑ බයිබලෙන් හෝ කුරාණෙන්. හරි ඒක පැහැදිලි ප්‍රකාශනයක්. ඒ ඇත්ත ඔක්කොමලා මේ දෙවියන් වහන්සේ ගැන උකාරය. අපි ඒකේ බුදුරජාණන් වහන්සේ කියන ඒකක් දකින්නේ. එහෙමනම් ඒක දේව වෙන්න බෑ. සර්ව බලධාරී වෙන්න බෑ මහා කරුණාව වෙන්න. තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවනේ. මෙන්න මේ ගැටි අපේ දේවත්වයේ තුලක් තියෙනවා. ඒ මොකද අපේ භවයේ නවන්නේ අපිමයි. ඒ භවයේ නැවීමට අපිට හේතු වෙන්නේ මෙතන හොන දැන්. ප්‍රතිජීව අප්‍රතිජීව විදින්ද පත්‍රා තියෙන මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒක නිසා මේ තේ රූපං සාත රූපං කියලා ගත්තට පස්සේ ලෞකික වශයෙන් තියෙන සෑම ධර්මයක්ම මේකට යටයි. ඒක නිසා අපිට ඒ ධර්ම වලින් එගොඩට යන්න පරමාර්ථ වශයෙන් නැත්නම් උත්කෘෂ්ඨ වශයෙන් බලනකොට මේ ධර්මයක් අතාරින්න වෙනවා. ඒ නිසා අපේ පොතේ සඳහන් කරනවා අපි මේ වගේ ස්ථානවල නිතර කතා කරන මේ සතිය වගේ ඉතාමත්ම ආයාසයෙන් ආදරෙන් පුහුණු කළ යුතු සත්‍ය දුක්ඛ සත්‍යයට වැටේ. මේකත් අතාරින්න වෙනවා. මේක අතාරින්නේ නැත්නම් එයින් දුකක් ඇති කරගන්නවා. නමුත් ඒක විශාල උත්ප්‍රේරකයක්. ඒ ගමකට හුඟා උදව් කරනවා. උදව් කළා අවශ්‍ය වෙලාවට එයා පැත්තකට. හොඳටම කෘත්‍යම කරනකොට පැත්තකට. පැත්තකට වුණාට පස්සේ උපේක්ෂාවෙන් හෝ ගෝත්‍ර පූජාණෙන් ඉතුරු වැඩ කටයුතු කරනවා. ඒ නිසා සතිය නැත්නම් සත් ධර්මයේ මේ සෑම දෙයක්ම අපහැරිය යුතු දේවල්. මේවා තේරෙම ලෞකික වශයෙන් දේශනා කරන වගේ දේවල්. ඒ නිසා අපි හොඳට තේරුම් අරගන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ දෙයක් මතක් කරන්න වෙන දුක්ඛ සත්‍ය විස්තර කරනකොට නෙමෙයි දුකට හේතු වෙන්නා වූ සමුදය ගැන කතා කරනකොට ඉත්තාමත්ව කරනවා. ඒ සාකාම තණ්හා භව තණ්හා විභව තණ්හා තමා තමා වශයෙන් බලනකොට හිතන්නේ මේක දැනට මේ මට තියෙනවා. මා ළඟ මේක තියෙනවා. ඒකයි මම මේ භවයේ ගත කරන්නේ. ඒකයි මට මේ දුක. ඒ නිසා මම ක්‍රියාවක් කරනකොට කතාවක් කරනකොට හිතවිලක් ඇති කරනකොට නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ අය සමග ඇති වෙන මේ ස්පර්ශයේදී ගැටීමේදී මොකද්ද මාතුලින් මේ ක්‍රියාත්මක වෙන කාම තණ්හාව මොකද්ද මාතුලින් ක්‍රියාත්මක එක්ක භව එක්ක විභව තණ්හාව ඒක දැක්කනම් ඊට වැඩි වටිනා ධර්මයක් ඇත්තේ නෑ ඒක ලක්ෂණය ඒක නොදකින්න කරන්නා වූ මේ මවාපෑ සබ්බයත් හේතු හොවා මොකක් හෝ වේවා එහෙමනම් සිද්ධ වෙන තවත් සංසාරය ජීවත් වෙන්න ওই චිත්තක්ෂණේ ආයෙත් ඇවිල්ලා තේරුම් ගන්න. මෙදා කාම තණ්හා මතුවෙන්නේ, භව තණ්හාව මතුවෙන්නේ, විභව තණ්හා මතුවෙන්නේ පවේදි විතරයි කියලා හෝ පිනේදි විතරයි කියලා හෝ කවදාකවත් ගන්න. පව් පින් දෙක තියෙන තාක් කල් මේකට තියෙනවා. චේතනාව පවතින තාක් කල් මේක තියෙනවා. කර්මය පවතින තාක් කල් මේක තියෙනවා. මනෝ සංකේතය පවතින තාක් කල් මේක තියෙනවා. අපිට සිද්ධ වෙනවා මේ දෙකෙන් අකුසල් චේතනා මාර්ගයෙන් අකුසල් චේතනාව කුසල චේතනා මාර්ගයෙන් ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් අකුසල කර්මයේ කුසල කර්ම මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ මේ අකුසල කුසල කර්ම ඉnde ඉnde ඉnde සියුම් සියුම් කුසල කර්ම වලින් ගොරෝසු ගොරෝසු කුසල කර්ම අයින් කරමින් අයින් කරමින් අයින් කරමින් ගිහිල්ලා අවසානයේ ක්‍රියාහිතකේ අර කුසල චිත්තේ ප්‍රතිස්ථාපනය එතකොට පටිච්චසමුපාදය ක්‍රියාත්මක වෙනවා. ඊටන් නිසා ඊටන් පදහක්. කුසල කර්ම හේතු කරගෙන නැත්නම් කුසල කර්ම හේතු කරගෙන අකුසල කර්ම පිරාද. අකුසල කර්ම වලත් පුරෝධ පුරෝධ අකුසල කර්ම වඩා වඩා සියුම් සියුම් අකුසල කර්ම කුසල පුරෝධ පුරෝධ කුසල කර්ම සියුම් සියුම් කුසල කර්ම මාර්ගයෙන් ප්‍රතික්‍රියාපණය කරමින් කරමින් ගිහිල්ලා අක්‍රිය හිතකින් නැත්නම් අපි කියන අක්‍රිය නෙවෙයි අපි කියන ක්‍රියාහිත කියලා නැත්නම් තද බල උපේක්ෂා හිතකින් අර සම්පූර්ණ චේතන කර්ම චේතන හම්බිකේ කම්මම දාන කියලා මේ සරුවත් යන සඳහන් කරලා තියෙන්නේ මේ සංනා ඔක්කොම අයින් කරනවා. ඉතින් මේකදී අර උත්කෘෂ්ඨම දේ මතු කරලා ගන්න ගියාම කුසල චේතනාවත් කුසල කර්මයක් ක්‍රියා හේතුකින් අයින් කරන්න ගියාම ඇත්තටම සමහරකට රිදෙනවා කරන්න දෙයක් නැත්තේ නේද? නමුත් මේක ඒ අපේ සමීකරණයේ අනිවාර්ය අංගයක් මිස ඒක පස්සේ සාකච්ඡා කරන්න කියලා පැත්තකට තිබ්බොත් නම් මේක උඩු යටකුරු වෙනවා. ඒ නිසා ධර්මයෙන් දේශනාවේදී උත්කෘෂ්ඨම දේ, උසස්ම දේ සියලින් තබා ගැනීම කටයුතු කරන ඒ උත්කෘෂ්ඨමයට යනකොට මේ පුරුක, ඒ වැදගත් සංදිස්ථානයේ හැම වෙලාවෙම මතක තියාගන්න. ඒක විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ යමක සමුදේ හොයනකොට. යමක මතුවලා තියෙන දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් බලනකොට අපිට ඉච්චරේ ගැඹුරක් ඕනේ මොකද දුක්ඛ සත්‍ය බොහොම ප්‍රකාශිත දෙයක් ලෝකේ. මොකද මිනිස්යාගේ ශක්තියක් තියෙනවා හැකියාවක් තියෙනවා ආගමනුකූල නැත්තම් ගතියක් තියෙනවා ඒකට හේතුව යන්න හේතුව යන්නේ ගමන සරුවචනන්සේ අවසාන වශයෙන් උත්කෘෂ වශයෙන් දීලා තියෙන මේ විපස්සනා දැක්ම මේ ප්‍රතිස්ථාපනයේ අනිවාර්යම අවශ්‍යයි. දවසක් සරුවචන වහන්සේ මේ පල්ල ජනපදයේ ගත කරනකොට එතෙන්ට පැමිණෙනවා භද්‍රක කියලා ගම්පතිය. ජේෂ්ඨ ගම්පතිය ගාමිණී කියන වචනය සඳහන් කරන්නේ භද්‍රක ගාමිණී කියලායි. එතකොට මේ නම සඳහන් වෙන්නේ නමුත් ගාමිණී කියන්නේ පට්ටන්නා. නැත්තම් උත් ලැබිච්ච ගම් දෙතු දින නම. මේ පුද්ගලයාල හරවචනාංශයට මතක් කරන අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ දුකේ සමුදයක් නිරෝධයක් ගැන පොඩ්ඩක් කියලා දෙන්න. සමුදය අංශ නිරෝධ අංශ විදියට කියනවා නම් අර අසජි ස්වාමීන් වහන්සේ දේශනා කරපු ගාථාවේ පසු කොටස මට විස්තර කළ දෙන්න කියලා. සංකීච්ඡ සමුදේ මේ වේ ධම්මා හේතුත්පබව තේකං හේතුං සතාගතේවාව තේ සංචෝ නිරෝධ. දුකත් දුකට හේතු වෙන තෘෂ්ණාව තෘෂ්ණාවේ සමුදයත් කියන මේ මුල් අල්පත් තුනේ ඒක දුක ගැන ඒ ඇත්ත අහන්නේ නැහැ. කියනවා දුක සංදයක් නිරෝධයක් දෙක මට කියලා දෙන්නේ. ඒක රවචනාන්ති කියනවා මම උඹට දුකේ සමුදය මෙහෙම වුණා මේක අතීතදී උනේ මෙහෙමයි කියලා කිව්වොත් උඹ සමාහලට සැක කරන්න ඉඩ තියෙනවා. උඹට හිතවිලි විකාරක පහළ වෙන්නේ කියලා. ඒක අතීතේ වුණාට මේක වර්තමාන වශයෙන් කොහොමද කියලා ප්‍රශ්න තියෙනවා. යම් ආකාරයෙන් මම උඹට කිව්වොත් සමුදය ඇති වෙන්නේ අනාගතයේදී මෙන්න මෙහෙමයි කියලා උඹට ඒක පැටර්න් කීපෙලි නිකාමට පැහැදිලිව ආවද කරන්න බෑ. මතක තියාගන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ඔබ ඔතන ඉඳගෙන ඉන්නවා මම දැන් කියලා දෙන්නම් දැන් මේක ඇති වෙන හැටි වර්තමාන වශයෙන් මම ඔබට සමුදයක් නිරෝධයක් මත කළ දෙන්නම්. කියලා අහනවා මේ මේ ජනපදයේ යම් කිසි කෙනෙකුට දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක්පත් වුණාම උඹට දුක හිතෙන જાති මිනිස්සු මේ ජනපදයේ ජීවත් වෙනවා. එතකොට මේ පුදුල කතා කරන ඒ කාන්තිරු ස්වාමීන් වහන්සේ මගේ මේ මේ සමහර පිළිස් ඉන්නවා එයත් අන දුකක් කරදරයක් අනගාටුවක් හිංසාවක් ඇත්තටම මට පීඩාවක් ඇති. ඒ වගේම අහනවා මේ ජනපදයේ ඉන්නවද යම් කිසි කෙනෙක් එයත් අන දුකක් පීඩාවක් කරදරයක් හිංසාවක් මත නම් අපිට ගාණක් නැහැ ඒක පිළිබඳ දුකක් නැති. එහෙමයි සර්. එහෙමත් මේ ජනපදයේ ඉන්න එයත් අන මොන දුකක් කරදරයක් ආවත් පීඩාවක් වේදනාවක් ආවත් ඒ මට ඇත්තට ගාණක් නැහැ. අන්න උඹට තේරෙනවා. අන්න උඹට තේරෙනවා. ඔබට යම් හේතුවකින් මේ ජනපදයේ කෙනෙකුට දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් ඇති වෙච්චාම ඇයි ඒ හිතේ? ඇයි මේ සතුටක් ඇති වෙන්නේ? ස්වාමීන් වහන්සේ චන්දරාගය. මම යත්තන් කෙරියත් ආවු මගේ කියන බැඳීම නිසා. අන්න ඕක තමයි වර්තමාන වශයෙන්ම බලපන් දුක ඇති වෙන්නේ චන්දරාගය. යම් හේතුවක් නිසා නැත්තම් යම් පුද්ගලයෙක් වගේක් වෙනවා. ඒ අත්තන දුකක් කරදරයක් පත් වුණා. වෙහෙසක් හෝ දණ්ඩණයකට බannවොත් ඔබට ඒකෙන් වෙහෙසක් නැහැ. ඔබට දුකක් නැහැ. එහෙම පුද්ගලයන්ට දුකක් කරදරයක් ආවත් ඒක නැත්තේ මොකද? මට ඒකත් පුළුවන් ගානක් නැහැ මට යැත්තම චන්දරාගයක්. අන්න උඹට තේරෙනවා. වර්තමාන වශයෙන්ම දැනගනින් දුකක් ඇති වෙන්න නම් චන්දරාගේ තියෙන්න ඕනේ දුකක් නැති වෙන්න නම් චන්දරාගේ නැති වෙන්න නම් චන්දරාගේ නැතිනම් දුකක් නැහැ. ඕන දැන් පටන් අරගන්නේ මෙන්න තමයි වර්තමාන වශයෙන් චන්දරාගේ දුක ඇති කර හැටි වර්තමාන වශයෙන් චන්දරාගේ නැති වෙන දුක නැති වෙන හැටි මෙන්න මේකම තමයි අතීතේ. අතීතයට දුකක් ඇති වුණා නම් යම් තාකේ හේරම ඇතුනේ මේ චන්දරාගේ හිතයි. යම් තාක් චන්දරාගෙන් අතීතේ මිදී කියනනම් ඒ තාක් කල්ම නිරෝධයක් ලැබෙනවා. ඒ වගේම මතක තියාගන්න අනාගතේ ඔබට යම්තා දුක්ඛයක් වෙනවනම් ඒ සියල්ලම ඉන්නේ චන්දරාගය නිසායි අනාගතේ හෝ යම්තා දේවල් විසේ චන්දරාගයෙන් දුරවගත කරා නම් ඒ තාක්ම දුක නැහැ. එතකොට මේ පුද්ගලයා කියනවා ස්වාමීන් වහන්සේ මට ඉන්නවා පුතෙක් චිරවාසී කියලා මොකක් හරි අධ්‍යාපන කටයුතු කරද්දී මේ පුද්ගලයා පුරෙන් එළියට ගිහලා තියෙනවා. ඉතින් මම නිතරම පයින් කාර්යය අරිනවා ඒ දරුවා සුවසේ ඉන්නවාද කියලා බලන්න. යම් හේතුවකින් ඒ දරුවා පිළිබඳ පණිඩකාරයින් පමා වුණොත් මගේ හිත ශෝක කරනවා. මගේ හිත පරිදේව කරනවා. අනේ මේ දරුවට කිසිම කරදරයක් නොවේවා මේ දරුවා නැති වුණොත් ඉතින් මගේ ජීවිතයත් මට විශ්වාස නැහැ. ඒ නිසා මේ දරුවා දුකක් කරදරයක් නැතුව වේවා. එතකොට බුදුහාමන මොකද මේ පණිඩකාරයාගේ පමාව පවා දරා ගන්න බැරි වෙන්න හේතු මොකද සංකේ දරුවා කරේ යතාව චන්දරාගය. අන්න අන්න මේ ගාමිනී භද්‍රක ඔන්න මොකෙන් තේරුම් අරගන්නද උඹට මේ දරුවා කරේ දුක ඇති වෙලා තියෙන දරුවා කරේ තව චන්දරාගය නිසා ඒක නිසා චන්දරාගය යම් තාක් බලවත්ද ඒ තාක් දුක. ඒකවල බුදුහාමුදුරන ලස්සන ප්‍රශ්නයක්. උඹ මේ චිරවාදීගේ අම්මා දැකලා නැත්තම් අහලා නැත්තම් ආශ්‍රය කරව නැත්තම් මේ අම්මගේ ඇති වුණා හෝ නැති වුණා හෝ දුකක් හෝ කරදරයක් වුණා හෝ මේ දඬුවමකටපත් වුණායි කියලා උඹට කල්පයක් ටිකක් ඇති වෙයි. ඒ කියන්නේ මේ අම්මගේ බැඳි නැත්නම් කලාවට බැඳි නැත්නම් ප්‍රේම කලේ නැත්නම් අහලා බලපු නැති කෙනෙක් නම් දුකක් ඇති වෙන්නේ. ඒක මේ මනසක් කියන්නේ නෑ මට එහෙම. මේ මනුස්සයා දැකලා අහලා තිබුණ නැත්නම් මේ මනුස්සයා කෙරේපත් වෙන දුකක් කරදරයක් මට ප්‍රශ්නයක් නෑ. ඒක මොකද මේ ජීවිතේ මම ඒක කියලා දැකලා නෑ. නැත්නම් ඉස්ත්‍රියව දැකන චන්දරාගයක් ඇති කරන නිසා මට වෙලා නෑ. මේ චන්දරාගය නිසා තමයි ඇතිවෙච්ච චන්දරාගෙන් සහ තමයි පෞල් සංස්ථාවක් ඇති වුනේ. ඒ පෞල් සංස්ථාව ඇති වුණාට පස්සේ මගේ අඹුව, මගේ බෙරිය, මගේ ප්‍රේමවන්තය කියලා මැස්ස හොස්ත ළඟින් මැස්ස යන්න කනගාටුයි දුක ඇති වෙනවා. ඒ ප්‍රේම සම්බන්ධයෙන් ඇතිවෙච්ච චිරවාචිත මොනවා වුණත් දුක ඇති වෙනවා. ඒ නිසා කරුවචනන්ද දේශනා කරනවා මේ තෘෂ්ණා චන්දරාගය යම් තාක් ඒකාකල් දුකයි ඕක කවදාකවත් අදින් ධර්ම හේතු කරලා තේරුම් අරගත්තට සැකයෙන් තොරනම් අවබෝධ වෙන්නේ නැහැ අනාගතය පිළිබඳ කොච්චර හිතලා බලලා ඕකෙන් බල අවබෝධ කළත් කවදාකවත් ඒකෙන් සැක මුහුසුව මේ දුක අවබෝධ කරන්න බෑ සත්‍යව අවබෝධ කරන්න බෑ වර්තමානයේම අවබෝධ කරන්න වර්තමානයේ අවබෝධ කරනකොට අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සම්පන්න හිත ඒක අතීතයට යොදවලා අතීතයේ යම් තාක් දුකක් ආවනම් ඒක චන්දරාගය නිසායි අනාගතයේ යම් තාක් දුකක් එන්න තියෙනවනම් ඒකත් චන්දරාගය නිසායි කියලා මේ කාරණා තේරුම් ගන්නවා. නිසා වර්තමාන වශයෙන් තේරුම් ගන්නයි කියලා මේ මේ බස්ස ගාමිණී කියන දෙතු පුත්‍රයාට ගම්බේතුවට දේශනා කළා තියෙනවා. ඒසා තේරුම් අරගන්න ඕනේ අද විශාල ඡේද වාචකයක්. කටකට නෙවෙයි මුළු ලෝකෙටම සිද්ධ වෙලා තියෙනවා. තාමත් ඒකෙන් ගොඩේ මේ පිළිබඳවයි පැහැදිලි සමීකරණ දෙන්න ලෝකෙට බැරිලා තියෙනවා. ඒ තරම්ම සැලිච්ච වෙලාවක්. ඉතින් ඒකදී සමහර යෝගාවචරයෝ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට මේක පිළිබඳ කිසිසේත්ම දුකකුත් නැහැ. හිතෙන්නේත් නැහැ. නමුත් මට හිතෙනවා මගේ මොලේ කරක් කියලා. මොකද එහෙම හිත දුක හිත නැති දෙයක් ලෝකෙ පයින්. මේ කොරම වේදනාව තියෙන දුක තියෙන උඹට විතරක් නැත්තේ මොකද? ඒ මොකද? ඇත්තට බලනකොට ලෝකයේ පැත්තෙන් බලද්දී මේ මනසට පිස්සු. මේ මනසට කිසිම හිතක් පපුවක් නැති තත්ත්වයක් තියෙනවා. නමුත් මේ මනස තේරුම් අරගෙන තියෙනවා මේ නිසා මට හොඳට කන්න පුළුවන්, නාන්න පුළුවන්, බුදිය ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ රෝගය අපිට බෝ වීම අත්‍යවශ්‍යද මේ සමාජ රෝගේ. ඔක්කොමලා අඬන නිසා අපි කඳන් ඕනේ. ඇඳිය යුතුද කියලා. ගෝකල විතර කරන දෙන්න සිද්ධ වුණා. ඒක පිළිබඳව කලින් හිතෙන් අයින් කළ තුනනම් කවුරු මැරුණා. කාට දුකක් ආවා. ඒ පුද්ගලයාට දුක් විඳින්න අනිවාර්යතාවයක් නැහැ. හැබැයි ලෝකයා දුක් කරනවා තාඬාගෙන ඉතින් ඒ මොකක් කොහොමද අඬන්න දුන්නා නේද කියනවා. නමුත් මේ යුතුයම නැහැ. එහෙම වෙන්නේ යුතුය නම් එහෙනම් මේ බුද්ධ ඥානන්ත දේශනා කරන වර්තමාන වශයෙන් අවබෝධ කරගත් ප්‍රශ්නා පිළිබඳ වැඩකුත් නැහැ. නමුත් ඒක කියා පාණ්ඩයන් ඕනේ. Taman එක දැනගන්න ඕනේ. යම් තාක් දුකක් ඇති වෙනනම් ඒ තාක් චන්දරාගය නිසායි. යම් තාක් දුකේ මිදීමක් තියෙනවා නම් ඒ චන්දරාගය පහසෙයි නිසායි. ඒ නිසා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පිළිබඳව වර්තමානව අවබෝධ කිරීමේ වටිනාකම හුදෙකලා කියනවා. එහෙම නොවුනොත් කොහොම අවබෝධ කරත් ඒකේ තව සැකමසුතන් ඉතුරු වීම නිසා පූර්ණ අවබෝධය ලැබෙන්න පුළුවන් ආකාරයක් නැතිව. මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නය නැත්නම් තෘෂ්ණා පිළිබඳ සම්පූර්ණ කතා කරන්න වෙලාවමදි අපි වේලාව සීමා වෙලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙමු අද මේ දෙකකට කරුණු ටිකක් ඇති පදනම් කරගෙන එන ධර්ම දේශනාවෙන් ලැබුණ අවතාරයක් ඇති කරගෙන මේ ඉදිරියට ඇත්තා වූ සතිපට්ඨාන විකාශනයේ අනුවත් මේ මතු කරගත්ත මාතෘකාව අනුවත් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පිළිබඳව විස්තරයකට බලාපොරොත්තු ඇති කරගන්නේ මේ සුවාකල් අහනලද ධර්ම සහ භාවනා කිරීමෙන් ලැබෙන අත්දැකීම නිසා මේ කාම රාගය පිළිබඳ වඩා මනා අවබෝධයක් වර්තමාන වශයෙන් තන වශයෙන් මෙතන වශයෙන් අවබෝධය ලැබීමෙන් වහවහ කැපිය හැකි වූ